සුණාත තියෙන්න ඕනේ. සුණාත තිබුණාට බෑ ධාරේක තියෙන්න ඕනේ. ධාරේක නැත්නම් චරාත බෑ. චරාත කියලා කියන්නේ මොකද? සිතනවා විමසනවා. මේ ඔක්කොම තියෙන්නේ සුණාත කන් දෙකේ තියෙන්නේ ධාරේක තියෙන්නේ මනේ. කන් දෙකෙන් නහන්නේ නේද? දරාගන්නේ මනේ. ඒ නිසා කන හොඳට තියෙන්නත් ඕනේ, මන හොඳට තියෙන්නත් ඕනේ. අසා ගන්න ඕනේ, දරා ගන්න ඕනේ. ඊට පස්සේ චින්තන ශක්තිය තියෙන්න ඕනේ අපිට. චින්තන ශක්තිය තියෙන ශක්තිමත් හිතක් තුළ. ඒ නිසා හිත ශක්තිමත් වෙන්න ඕනේ, මනස ශක්තිමත් වෙන්න ඕනේ, කන ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒකවල තමයි සුනාත, ධාරේත, යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණින් සිතා විමසා බැලීම කියන එක යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේක මනේම ක්‍රියාකාරීත්වයක්. මනසිකාරය කියලා ගත්තොත් අහුවෙන්නේ අපි කරපු දේවල් කල්පනා කර කර ඉන්න. මනසිකාරය කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් කරපු පාප කර්ම ගැන තමයි හිත හිතා ඉන්නේ. කුසල කර්ම ගැන හිතන කට්ටියක් ඉන්නවා ටික දෙනෙක්. හුඟ දෙනෙක් ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ අනායාසයෙන්ම කරව පාප කර්ම මනසට ඇදී එනවා. අපි කැඳව ගන්නව නෙමෙයි අනායාසයෙන්ම එනවා. ඇයි මේ ලෝකේ අසත් ධර්මයක් නැහැ. ඉතින් අසත් ධර්මයේ අසත් ධර්මයේ කරා එනවා. ආන්න එතකොට මොකද වෙන්නේ? මන පීඩාවටපත් වෙනවා. මන පීඩාවටපත් වෙනවා. මන පීඩාවටපත් වෙනකොට මන දුර්වල වෙනවා. දැන් පෙළක් අත්තින්නේ. කෑම කන්නේ නැද්ද? අනේ මට ඒපා. මේ සල්ලිත් තියෙනවා, ගේදරක් තියෙනවා, ඉඩ ගන්නොත් තියෙනවා. පිටිපස්සේ ඉන්න නැත්නම් පේන්නේ නැතුව ඇති. ඔහේදීන් බලාගත්ත අපේ බලාගෙන ඉන්නවා. ඔය පසුතැවෙනවා කියලා කියන්නේ. පසුතැවෙනවා කියන්නේ අකුසල කර්මයක් නේද? අකුසල කර්මයක්. ඒ කියන්නේ කරපු කියපු පාප කර්ම අනායාසයෙන්ම අපේ මනට එනවා. එනකොට මොකද වෙන්නේ? පීඩාවටපත් වෙනවා. තැවෙනවා. ඒතකොට මන දුර්වල වෙනවා. මන දුර්වල වුණාන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම දිය වැඩියාව හැදෙනවා. ආයමකට. අර වෛද්‍යවරු හොයාගෙන තියෙනවා දියවැඩියා හැදීමට ප්‍රධානම හේතුවක් තමයි මානසික දුර්වලතාවය කියලා. ඔව්. මම එක දවසක් වෛද්‍යවරයෙක් එක්කලා කතා කළා සීනි කාපුවාම දියවැඩියා හැදෙනවද කියලා. නෑ ආමුතුනේ. සීනි අගුණයි කිව්වා. ඒක වෙනම කතාවක් කිව්වා. ඒක නෙමෙයි දියවැඩියා හැදෙන්න. හොඳ වෛද්‍යවරයෙක් කිව්වේ. ප්‍රධාන වශයෙන් බලපාන්නේ මානසික දුර්වලතාවය කියලා. දිවැඩියාවට මේ කොයි වැඩියාවටත් ඕක තමයි. ඈ මුළු ශරීරයම දුර්වල වෙනවා. මනෝ පුබ්බංගම ධම්මානේ. මේ ඔක්කොමටම ප්‍රධාන තැන තියෙන්නේ මන. මන දුර්වල වෙනකොට තන්නේ කරම යා ලෙඩෙක්. කායික ලෙඩෙක්, මානසික ලෙඩෙක්. එතන කිසිම ශක්තියක් නැහැ. එතන කිසිම ධාරණ ශක්තියක් නැහැ. බලයක් නැහැ. තේරුණා නේද? මේ ඉතින් ඔය මන ශක්තිමත්ව තියෙනවා නම් ඔය තියෙන දෙද උනන් නැතුව යනවා. ඔය ප්‍රෙෂර් එක කොහෙන්ද එන්නේ? ඒක එන්නේ තොතරින් තමයි. මටම දැන් අධ්‍යක්ෂින් තියෙනවා සමහර තියෙනවා ආම්දුරනේ මෙච්චර කල් මම ප්‍රෙෂර් එක බේත් බිව්වා මම දැන් බේත් කොන්නේ නැහැ කියලා. මේ භාවනා කරලා ඉතින් යාට අවශ්‍ය නැහැ මේක කොන්නේ. ඒ වුණාට මම කිව්වා ඉතින් කල්පනාකාරීව ඉතින් බේත් පෙත්තක් බිව්වට ඉතින් වැරද්දක් නැහැ කියලා. ඉතින් කියනවා එහෙම එකක් නැහැ. ඉතින් මට ප්‍රෙෂර් එක නැහැ. ඉතින් ගියේ වැඩි ආවතුන් ගා දුරට මගේ අඩුයි. ඈ මම හරීම සන්තෝෂයෙන් ඉන්නවා කියන හුඟ දෙනෙක් මායත් කියලා කියලා තියෙනවා. ඉතින් අපේ සාමාන්‍යයෙන් කායික සෞඛ්‍යය සඳහා මේ මානසික සෞඛ්‍යය කියන්නේ හුඟ බලපානවා පින්නතුනේ. ඒකයි. මේ මන කියලා කියන්නේ මේ සිත නෙමෙයිනේ මේ කයේම කොටසක් නේ මන මන කියන්නේ. මන කියන්නේ කයේ කොටසක්. මේ මන තුළ තමයි ධාරණ ශක්තිය තියෙන්නේ. දරා ගැනීමේ හැකියාව. ඒකේ මනේ ප්‍රබල ස්ථානයේ තියෙන්නේ මෙතන. ඊළඟට මෙතන. කය හැමතැනම මන තියෙනවා. හෙඩ් ඔෆිස් එක මෙතන. සුද්ධ සිංහලෙන් කියනවා නේ සුද්ධනේ මිශ්‍ර සිංහලෙන් නේ සංකර සිංහලෙන් <laughs> සංකර සිංහලෙන් කියනවා නම් මනේ හෙඩ් ඔෆිස් එක මෙතන. ඊනාට මෙතන <coughs> දෙවෙනි තැන තියෙන්නේ හ්ම් මේ මන පිළිබඳව දැනගන්නත් උගව දෙනෙක් කැමති ඇති මනෝ කාය ගැනීම කියනවා නම් අහගෙන ඉදී කන් හතරක් තියෙනවා නම් හොඳයි කියලා මනෝ කාය මම පිළිගන්නවා මනෝ කාය පිළිගන්නවා මේක ඉන්ද්‍රියක් ඉන්ද්‍රිය හයක් තියෙනවා ඇස කන දිව නාසය කය මන ඇසට රූප එනවා. කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ. මනට අන්න ධම්ම රූප, අන්ට ධම්ම රූප. ධම්ම රූප කියලා කියන්නේ අපි අතීතයේදී කරපු කීප දේවල් වල සටහන්. අනාගතේ කරන්න හිතාගෙන ඉන්න දේවල් වල plan. අනාගත පෑන් ඒ සටහන් නෑ පෑන් කිව්වට ඒක තමයි ධම්ම රූප කියලා කියන්නේ. දැන් ගයක් හදන්න හිතා ඉන්නවනම් වැඩ ඕකා. ඈ මනින් කරන්නේ. මේ මේ හැම ගොඩනැගිල්ලකම no plan. ඔය එහා පැත්තේ ගොඩනැගිල්ලවත් මේ පැත්තේ ගොඩනැගිල්ලවත් no plan. කවුරුහත් එක එකන ප්ලෑන් ඉල්ලන මගෙන් ඇවිදilla. මම කිව්වා no plan plan මගේ තියෙන්නේ ඔළුවේ. ඔළුවේ කියන්නේ මනේ තියෙන්නේ. ඔක්කොම මනේ තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. තේරුණේ? ඉතින් ආන් ඒවා තමයි ධම්ම රූප කියලා. මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරලා මෙහෙමත් කරනවා කියලා ඉන්නවා. අන්තිමට ඉතින් මොකක්ක කරගන්න බැරි කෙන විලාසුත් තියෙනවා. <laughs> ඈ ධම්ම රූප කියන්නේ ආන් ඒවා. ඒ වෙන්නේ මනට එන්නේ. මනට එන්නේ. මන දුර්වල නම් මේ අතීත ධම්ම රූපේ එන්නේ නැහැ. අනාගත ධම්ම රූප පිළිබඳව සාර්ථක ප්ලෑනක් ගහගන්න බෑ වුණා කොල්ලවත් මන දුර්වල නම්. ඒක නිසා අපි මන ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් ඔය ගැන තේරුමක් නැති සමහරු කියනවා මන කියන්නේ හිතලු ඕකේ තියනවලු යටි මෙයටි හිත යටි හිත උඩු හිත යටි මෙයටි හිතේ තැම්පත් වෙලා තියෙනවලු වයිබ් වෙලා තියෙනවලු ඒවා උඩු හිතට ගෙනත් දෙනවලු ඈ ඔහොම නෑ කියන්නේ නේද? එහෙම plan එහෙම ෆයිල් වෙන්නේ නෑ පින්නතොනි. තනිකර මේක වේගයක්. හැ කියන්නේ කන කියන්නේ දිව කියන්නේ මන කියන්නේ වේගයක් මෙතන තියෙන්නේ. ධාතු හතරක සංකරණය මන කියලා කියන්නේ. වෙනස මොකද්ද? මේ ඇහැට කනට දිවට නාසයට කයට වඩා සියුම්. ගොරෝසු බව අඩුයි. එච්චරයි වෙනස. තේරුණේ? දැන් මගේ මනෝකාය කරවල පැත්තකින් තිබ්බොත් මේ වගේමයි කිසිම වෙනසක් නැහැ. අහේන ඉන්ද්‍රිය සබ්බංග පච්ඡංගින් අංගපසංග ඔක්කොම තියෙනවා. ඉඳුරන් එහෙමම තියෙනවා. නමුත් මෙහෙම අල්ලන්න බෑ. වෙනස එච්චරයි. අර චක්කපාලහා චක්කපාලනේ මේ චුල්ලපන්තක හාමුදුරුව මනෝකාය වල 500ක්ම වගේ හිටියා කියලා කියන්නේ නේද? මනෝකාය 500ක්ම වගේ ඉඳලා තියෙනවා. අල්ලන්න බෑ. එච්චරයි. වෙනස. මේ වගේමයි. දැන් මේ භෞතික කය භෞතික තමයි ඔක්කොම මනෝ මනත් භෞතිකයි. මේ ගොරෝසු කයේ ප්‍රධානත්වයේ තියෙන කොතනද කියන්නකෝ? මෙතන නේද? ඔඩුව කුඩු වුණොත් ඉවරයි. අතපයක් කුඩු වුණාට ජීවත් වෙන්න පුළුවන් නේද? කකුලක් කුඩු වුණත් පුළුවන් ජීවත් වෙන්න. ඔඩුව කුඩු වුණොත් බෑ. අන්න ඒ වගේම තමයි මනෝකායෙත් තියෙන්නේ. ඔන්න ඕකමයි පින්නතුණු වෙන මොකෝවත් නෑ. ඕකමයි තියෙන්නේ. ඊළඟ මෙතන. මනෝකායෙත් මෙතන ඊළඟ සත්‍යය තියෙන්නේ. හ්ම් දැන් ඔය මම කිව්වට පිළිගන්න එපා. ඔයගොල්ලෝ හිතන්න. දැන් මෙනෙහි කරනවා කියන්නේ කල්පනා කරනවා කියන්නේ. කල්පනා කරනකොට කැක්කුම හැදෙන්නේ කකුල් දෙකට ඔළුවද? මට දැන් කල්පනා කරලා කරලා ඉසේ රදේ කියලා කියන්නේ. කවුරුවත් කකුල් දෙක කියන්නේ කියන්නේ නැහැ නේද? <laughs> මේ මනේ හෙඩ් ඔෆිසේ කකුල් නම් තියෙන කකුල් කා කියන්න පටන් ගන්න. ඒ කල්පනා කරනකොට. කකුල් කා කියන්නේ නැහැ නේ. ඔළුව කා කියන්නේ. හ්ම් ඉතින් ඔය මන සම්පූර්ණයෙන්ම විනාශ වුණොත් මොකවත් බෑ. අම්මා කියලාවත් ලියා ගන්න බෑ. ඇත්තමයි. මම ඕක ඊටත් මතක් කළා. අම්මා කියලාවත් ලියා ගන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕනේ මොකද්ද? ධාරණ ශක්තිය අවබෝධ කරගැනීමේ හැකියාව. ධාරණ ශක්තිය කියන්නේ අවබෝධය කියන්නේ ප්‍රඥාව. අවබෝධ කරගැනීමේ හැකියාව කියන්නේ ධාරණ ශක්තිය. ඕකට හොඳ ලස්සන වචන දෙකක් මම කියන්නම්. බෝධිය සහ බුද්ධිය. බෝධිය කියන්නේ ප්‍රඥාව. බුද්ධිය කියන්නේ අවබෝධ කර ගැනීමේ හැකියාව. ඔය බුද්ධිමතුන් කියලා කියන්නේ බුද්ධිමතුන් කියන්නේ ප්‍රඥාවන්තයෝ කියන එක නෙමෙයි. අවබෝධ කර ගැනීමේ හැකියාවෙවත් ධාර්ම ශක්තිය තියෙන අයද කියනවා බුද්ධිමතුන් කියලා. ඒ බුද්ධිමත් භාවයත් හොඳට මතක තියාගන්න ඕනේ හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. වයසට යන්න යන්න අර මනේ ශක්තිය අඩු වෙනවා. අඩු වෙනවා. මොකද ඔක මන වැඩි හරියක් වැඩ කරන්නේ මනනේ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් එන ඔක්කොම යලිත් යලිත් එන්නේ කොහටද? මනට එන්නේ. ඉතින් මනට එනකොට අපි ඒවා පිළිගන්නවා විතක්ක. ඊළඟ ਵਿਚාරයට දාගන්නවා විචාර. විතක්ක විචාර. ඉතින් මනට වැඩ වැඩි. මනට වැඩ වැඩි. අර පස්පලකින් කරන දේවල් විතක්ක ਵਿਚාරයට දාන්නේ මනේ. ඒක නිසා මන ඊටාම ඉක්මනින් දුර්වල වෙන්න බලනවා. මේක මේ භෞතික ශරීරයට සම්බන්ධ එකක්. මන කියන්නේ. මොලේ ආශ්‍රය කරගෙන තියෙන්නේ ප්‍රධාන තැන තියෙන්නේ මොලේ ආශ්‍රය කරගෙන ඒක නිසා මොලේ වැඩි වෙන්න වැඩි වෙන්න කියන්නේ මොලේ වැඩි වෙනවා කියන්නේ ඔළුවේ දිමනවා කියන එක නෙමෙයි සමහරුන් ගැන ඔළුවක් ඉදිමෙනවනේ මොලේ වැඩි වෙලා. මොලේ වැඩි වෙනකොට ඉදිමුම් වහින්න ඕන නේද? ඈ මොලේ ශක්තිමත් වෙන්න වෙන්න මන බලවත් වෙනවා. ආන්ගේ මන බලවත් වෙනකොට තමයි ධාරණ ශක්තිය ලැබෙන්නේ. දැන් මේ දොස්තරලා මේ මානසික රෝගීන්ට ටැබ්ලට්ස් දෙනවා නේ, කැප්සූල් දෙනවා, ටැබ්ලට්ස් දෙනවා, ඉන්ජෙක්ෂන් ගහනවා. වැරද්දක් නෑ ඒක. දොස්ලා දන්නේ මේ මන කියන්නේත් මේ ඇස කන දිව නාසය කය වගේම භෞතික ඉන්ද්‍රියක් මන කියන්නේ. ඉතින් ඒකට බේත් දෙනවා. ඒත් බේත් බිමට වැරද්දක් නැහැ. හැබැයි ඉතින් මේ බේත් දෙන්නේ මන දුර්වල වෙච්චියක් නෑ නේද? ඉතින් අපි හුඟක් උත්සාහ කරන්න ඕනේ මේ දුර්වල වෙන්නේ නැතුව මන ආරක්ෂා කරගන්න. වැඩ අඩු කරලා ගන්න ඕනේ. ආන් මේ සඳහා තමයි මේ සමාධිය කියලා කියන්නේ. සමත භාවනාව කියලා කියන්නේ සමතය කියලා කියන්නේ එක්තෙන් වෙනවා. එකඟ වෙනවා කියන එකයි සමතේ කියලා කියන්නේ. එක අරමුණක පිහිටවනවා කියන එකයි. ඒකාග්‍රතාවය. සමාධිය කියන්නේ ඒකයි. අපි සමතේකටපත් වුණා කියලා කියන්නේ නේද? කලබල කම්කටොළු එහෙම මෙහෙම කලකොලොප්පන් ගෝලාල ඔක්කොම නැති වෙනා දැන් කවුරුත් සමතේකටපත් වෙලා. එදාට හරීම සතුටුයි නේද? සමත මණ්ඩලයක් තියෙනවා නේද? සමත මණ්ඩලය ඒක තමයි. අන්න එතන තමයි සමාධිය. සමාධිය. චිත්ත ඒකාග්‍රතාවය. එතන තමයි සබාවක් කියලා කියන්නේ. සබාවක් කියන්නේ සමගියෙන් ඉන්න තැනක් නේද? එකඟ වෙලා ඉන්න තැනක් නේද සබාවක් කියලා කියන්නේ. එකඟ වෙලා ඉන්න තැනක්, ඒකාග්‍රතාවයෙන් ඉන්න තැනක්, සමතේ සමතේ ඇති තැනක්, සමාධිය ඇති තැනක්. සබාවක් කියලා කියන්නේ. සබාව කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද? සබ්යත්වය යම් තැනකද එතන සබාවයි. සබ්ය භව සබ්ය භව කියන එක තමයි සබාව කියන එක තියෙන්නේ. සබ්යත්වය කියන්නේ මොකක්ද? සීලාචාරකම, හැදිච්චකම සබ්යත්වය කියන්නේ. එතන මේ සීලාචාරකම තියෙන්නේ කොහෙද? සමතේ තුල. සමගිය තුල. සබාවක් තුල. එකඟතාවයක් තුල. විවිධ අදහස් ගන්න තැන එකකතාවයක් තියනවාද? සීලාචාරකමක් තියෙන්න පුළුවන්ද? බෑ නේද? මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තොත් උත්තරීතර සභාව කියන්න වටින්නේ මෙන්න මෙතෙන්ද. අද උත්තරීතර සමා සභාව තුල මොනවද තියෙන්නේ? එකඟතාවයක් තියෙනවා? සීලාචාරකමක් තියෙනවද? ඒක නේද පුටු වලට එනහයි කරන්න වෙලා තියෙන්නේ. ගහ ගන්නාම. පුටු වලට එනහයි කරන්න වෙලා. මම නම් ඔකට හයි කරන්නේ නැහැ ගෑණියක්වත්. මගේ මගේ දරුවෝ නම් ගහ ගන්න නැහැ කොතනකවත්. ඒක දරුවෝ ඔක්කොම හරි සමගියි. සීලාචාරයි නේද? එහෙනම් අපි මෙතෙන්ද උත්තරීතර සභාව කියන්නේ. කමන්නේ නැහැ නේද? ඕවා කියන්නේ මොකද දන්නවද? සමතේ කියන එක කාමදින්ද හිතට. සભ્યත්වයේ සීලාචාරකම හැදිච්චකම ඔක්කොම තියෙන්නේ සමගිය ළඟ. ඒක නෑ සමගිය බලේ නේ කියලා කියන්නේ. බලේ තියෙන්නේ සීලාචාරකම තුළ නේ හැදිච්චකම තුළ බලේ තියෙන්නේ. සමගිය බලේ වේ කියන්නේ අනේ ඒකයි. අපේ ශක්තිය ඔන්න ඔතන තමයි තියෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් සමතේකටපත් වෙන්න ඕනේ. හිත ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕනේ. හිත ඒකාග්‍රතාවය ඇති වුණාන් පස්සේ ඒක අරමුණක මන පිහිටනව නේද? එතකොට මනට විවිධ අරමුණු කරා දුවන්න බෑ. අරමුණු ගෙනව නැත්තේ නැහැ. අපි කොච්චර සමාධියට ගියත් මොහේ ගෑවි ගෑවි යනවා. ඒ වුණාට මොකද වෙනස තියෙන්නේ? විතක්ක විචාර දෙක වෙන තැනක තියෙන්නේ. එක තැනක තියෙන නිසා විතක්කය තියෙනවා ਵਿਚාරය නැහැ. මනට අරමුණු ගෑවි ගෑවි යනවා පිළිගන්නේ නැහැ. දැන් මේ කොයිතරම් ගැඹුරු සමාධියකට ගියත් දැන් අරිහත් ඵලයේ නෙමෙයි මම මේ කියන්නේ නිරෝධ සමාපත්තිය හැර ඔය චතුර්ථ ධාන ආරම්මනම් කොයි දෙයකට ගියත් අරමුණ නම් එනවා. ඒව නවත්තන්න බෑ. මේ මනේ තියෙන උපවාස භාවයට ඔහේ ඇදී ඇදී තියෙනවා. සමාධියේදී වෙනස මොකද්ද? ආවට පිළිගන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. අරමුණු ගෑවි ගෑවි යනවා. බාර ගන්නෑ. එක තැනක චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඉන්නවා. ආ මේක තමයි සමාධිය කියන්නේ. සමතයෙන් තමයි අපි සමාධිය කියන්නේ එකඟතාවය. මේ වචන දෙකම එකම වචනයක් තියෙන්නේ. ඈ දැන් අපි ඔය සමිතියකට එහෙම ගිහිල්ලා අපි කියන්නේ අද නම් අපි සමතයකටපත් වුණා. අද හරිය සතුටුයි අපිට නේද? හොඳ සත්‍යයකුත් තියනවා නේද එදාට? එදාට හොඳ සමගියෙන් සතුටින් ඉතිර යනවා නේද? ආ දැන් අපි කවුරුත් කැමතියද නේද? හිත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඒක අරමුණක ඈ සමතේකටපත් වෙලා සමාධිගත වෙලා ඉන්න තියෙනවා නම් කැමතියි. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකන්ද? මන ශක්තිමත් කරගන්න එක එකකට. මන ශක්තිමත් කරගන්න එක. ඊළඟට හිත ශක්තිමත් කරගන්න නම් මොකද ගන්නවද කරන්න ඕනේ? ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට ඒකාග්‍ර කරගන්න ඕනේ. නැත්නම් හිත දුර්වල වෙනවා. දැන් ලෝභ දෝෂ දෙකෙන් තෙතමනේ වුණා වූ හිත දුර්වල හිතක්. කොච්චරවත් ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා එරණ දේ නැති වෙනකොට දුක් විඳිනවා ගැටෙන දේ ඇති වෙනකොට දුක් විඳිනවා නේද ගැටීම ඇති වෙනකොට දුකයි ඇලීම නැති වෙනකොට දුකයි එතකොට අන්තගාමී හිතක් තුළ සැපක් තියනවද නෑ සැපක් නෑ සැපක් නැත්නම් මේක දුකටපත් වෙනවා කියන දුකෙන් පීඩාවටපත් වෙනවා ඉතින් මොකද වෙන්නේ හිත දුර්වල වෙනවා අර පැත්තෙන් මන දුර්වල වෙනවා මේ පැත්තෙන් හිත දුර්වල වෙනවා මන දුර්වල වීම නවත්තන්න අරමුණු අඩු කරලා දෙන්න ඕනේ. හිත දුර්වල වීම නවත්තන්න උපේක්ෂ කර්මනක තැම්පත් කරගන්න ඕනේ. ආන්න එතකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. මෙදහත් බවටපත් වෙනවා. ආන්ගේ මෙදහත් සිතකින් තමයි අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අන්තගාමී හිතකින් කවදාවත් නිවැරදි තීරණයක් දෙන්න බෑ. දෙන තීරණේ වැරදියි. එක්කෝ යා තීරණේ දීලා තියෙන එක්කෝ ඇලිලා. එහෙම නැත්නම් ගැටිලා. එක්කෝ ලෝභයෙන් එහෙම නැත්නම් ද්වේෂයෙන්. ඡන්දා, දෝසා, බය, මෝහ. සතර අගටි ගැන අහලා තියෙනව නේද? එක්කෝ ඡන්දයෙන්, එක් නැත්නම් ද්වේෂයෙන්. එහෙම නැත්නම් බයෙන්, එහෙම නැත්නම් මෝඩකමෙන්. ඔය ඔක්කොටම මැද තමයි උපේක්ෂාව. ඒක නිසා මේ සිත බලවත් කරනවා කියන්නේ උපේක්ෂක හිතක් බවට පත් කරගන්නවා කියන එකයි. ඒ සඳහා ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට ඒකාග්‍ර කරගන්න ඕනේ. ආ මේක තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. බෞද්ධ සමාධිය කියලා කියනවා, කුසල සමාධිය කියලා කියනවා. දැන් ඔය ඇලීම, ගැටීම ඇති දේවල් වලටත් ඒකාග්‍ර කරගන්න පුළුවන් අපිට. හරි ලේසියි. දැන් හතුරෙක් ගැන හිත එක ඉන්නවා. අඤ්ඤං කොටඤ්ඤං මරඤ්ඤං කිය කියා. බක්කන්න කතා කරන්න බෑ. වෙන දෙයක් නෑ කන්නේ නේද? දැන් හතුරෙක් ගැන හිත ඔකට හොඳ වැඩක් දෙන්නම් ඔබට පංකෝ උයන්කෝ නාවක ඒ බත් කන්නේ නැද්ද මොන බත් දැමුට කාලා ඉන්නේ කකා ඉන්නේ මොනවද ද්වේෂය ද්වේෂේ කකා ඉන්නේ ඉතින් එතන සමාධියක් තියෙන්නේ සමාධියක් තියෙන්නේ කන්න කතා කරත් ඇහෙන්නේ සමාධියක් ද්වේෂේ තව කෙනෙක් රාගයෙන් සමාධිගත වෙන්න පුළුවන්. රාගික අරමුණක් අරගෙන ඒකෙම රැඳිලා ඉන්න පුළුවන්. ඒවත් සමාධි කියන හැබැයි මිච්ඡා සමාධිය මිච්ඡා සමාධිය ඒක අපිට අහිත කරයි. එතන තියෙන්නේ ඇලීමයි ගැටීමයි. දැන් පූසෙත් මීයේ දිහා බලාගෙන ඉන්නවා. ආයේ නෑ කතා කළා තියා අකුණගෙම හෙනයක් ගැව්වත් පූසට ගන්නත් නෑ. නේද? පූසා සමාධිගත වෙලා. ඈ ඒවට කියන්නේ අකුසල සමාධි. අකුසල සමාධි, මිච්ඡා සමාධි. එකෙන් අපිට අහිත කරක්මයි වෙන්නේ. හිත වෙන්නේ කවදාවත්. ඒක නිසා අපි ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් අරගෙන එතන ඒකාග්‍ර කරගන්න ඕනේ. අන්න ඒකව තමයි සම්මා සමාධිය. එතෙන් තමයි චිත්ත ශක්තිය, චිත්ත බලය ගොඩනගන්නේ ආන්නෙතන. පැහැදිලි නේද? ඉතින් මට ඕන කරන්නේ මේ සමාධියේ තියෙන වටිනාකමයි සමාධිය කියන්නේ මොකක්ද කියන එකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි තීරණ කරලා දෙන්නයි මට ඕනේ. එහෙම නැතුව පිළීම දිගයි දිගයි කොටයි කොටයි කියන්නේ මම නේද ඒක. ඒක ගෙදර ගිහින් කරගන්න. ඈ එතකොට මේ සමාධියේ තියෙන වටිනාකම මානසික ශක්තිය ඊළඟට ආධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් හිත ඈ ඔය හැම එකක්ම ලැබෙන්නේ ඔන්න ඔතනේ ඉතින් මේ සමාධිගත වීම පිළිබඳව කතා කරනකොට මේකෙන් අපිට අකුසල මර්ධනය හා කුසල වර්ධනය කියලා කාරණා දෙකක් සිද්ධ වෙනවා. අකුසල් පහක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස්. එහෙම නැත්නම් ඔය සද්ධර්මය කුසල දහම් වහගෙන ඉන්න ධර්ම පහක් තියෙනවා. ඒකට ගන්න නීවරණ කියලා. පංච නීවරණ කියලා කියන්නේ. නීවරණය කියන්නේ කුසල් දහම් වසාගෙන තියෙනා වූ වැස්මක්. ආවරණයක් ඒක. ඈ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ පංච නීවරණ නිසා තමයි අපිට මේ සසරෙන් ගැලවීමක් නැත්තේ. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ මේ මේ ඇලීම හා ගැටීම. කාමච්ඡන්දය කියන්නේ ඇලීම, ව්‍යාපාදය කියන්නේ ගැටීම, තණ්හාව. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. දුකට හේතුවක් ඕක නෑ නේද? තණ්හාවෙන් සෝකයයි බයයි. <clears throat> දුකට හේතුවක් තණ්හාව. එතකොට දැන් මෙතන අපි ධානගත මේ මේ සමාධිගත වීමෙන් කරන්නේ මොකද්ද? ඇලීම ගැටීම දෙක යටපත් කරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද. ඒ සඳහා කරන්න ඕනේ ඇලීමෙන් ගැටීමෙන් තොර ලෞකික උනාට කමන්නේ ලෞකික අරමුණක් ගත්තට කමන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගන්න ඕනේ තේරුණා නේද ඉතින් ඔය ඉන්දියාවේ හරියට ඔය සමත භාවනාව දියුණු වුණා. අදත් ඉන්දියාවේ දියුණුයි මේක. අපි ජපානෙත් මේක කරනවා. ධාන බුද්ධාගම කියලා කියන්නේ ධාන කියලා කියන්නේ ඒක ඥාන කියලා කියන්නේ. සෙන් කියලා කියන්නේ තෝක තමයි. සෙන් බුදුදහම කියන්නේ සෙන් කියන්නේ ධාන කියන එකයි. ජපානයේ උගක් කරනවා ඔක. ඒ වුණාට ඒ වුණාට මම ගැඹුරකට යන්නේ නැහැ ඒ කට්ටිය. ඉන්දියාවෙත් අබෞද්ධයෝ කළා. Hindu කාර්යය තමයි වැඩි හරියක් මේ සමාධි කරලේ. දැන් ධාන කරලේ. දැන් සිද්ධාර්ථ උතුමන් වහන්සේ ධර්මයේ නේව සංඥා නාසඤ්ඤායතනයන්ට යන්න ඉගෙන ගත්තේ කාගෙන්ද? ආලාර කාලාම උද්දකරාම කියන ඍෂිවරු දෙන්නේ කිව්වේ. එතෙන්ද ගිහිල්ලා බැලුවා අප්පා. එතනක් තියෙන්නේ මොකද්ද මේ හටගත්ත දෙයක් නේ. එතන සංකතයක් තියෙන්නේ. අතහැරලා දාලා ආවා එන්න. ආයෙ ගියේ නෑ එතෙන්ද. <laughs> ඈ ඊට පස්සේ ඉතින් ඔය අර තවත් මේ දුෂ්කර ක්‍රියා කලේ ඔය පස්වක දෝෂයම ඒගොල්ලත් ඒ ධානය කරලා තියෙනවා. ධානය වටලා තියෙනවා. ඉතින් ඒ ඒ තැන් වලට ගිහිල්ලා බැලුවා වැඩක් නැහැ එක තැනකවත් ඒ තියෙන්නේ ඇලීමයි ගැටීමයි. හ්ම්. එතකොට මේ ඉන්දියාවේ ධානවල දැන් ඔය කසින මණ්ඩල තුල ඒවා මේ ඇලීම ගැටීම නේ උපේක්ෂාව තියෙනවා. තේරුණේ? දැන් ඔය ආකද පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසින, පීත කසින, ඕදාත කසින, කියතියා කසින මණ්ඩල හදාගෙන තියෙනවා. මේ පටවි දහනය කියන්නේ ලෑල්ලක් අරගෙන මැටි පිටක් අරගෙන තලපයක් වගේ හදාගෙන පටවි පටවි පටවි පටවි පටවි කියකිය ඒකට හිත ඒකාග්‍ර කරගෙන ඉන්නවා. ඒක තමයි පටවි දහනය. මට නම් බෑ ඕකට පටවි කියන්න. මැටි පිටකට පටවි කියන්න පුළුවන්ද? පටවි කියන්නේ ධාතුවක් මැටි පිටක් කියන්නේ රූපයක්. නේද? පටවි කියන්නේ ධාතුවක්. මැටි පිටක් කියන්නේ රූපයක්. මෙටි මෙටි මෙටි මෙටි මෙටි මෙටි මෙටි මෙටි කියන ඊට වඩා හොඳ. අන්නම් කියන්නේ එහෙමයි. <laughs> පොටවි පොටවි කියන නම් මන්නම් කියන්නේ පොටවි කියන්නේ ධාතුවක්. මෙටි පිටක් කියන්නේ රූපයක් නේද? මේකනේ. <laughs> ඉතින් ඔය ගින්දර වලට හිත ඒකාග්‍ර කරගන්නවා, ජලයට ඒකාග්‍ර කරගන්නවා, සුළඟට ඒකාග්‍ර කරගන්නවා. ඈ වායෝ වායෝ වායෝ වායෝ නීනං නීනං ඊතවසකට තේජෝ තේජෝ තේජෝ තේජෝ ඈ ජලයට ඒකාග්‍ර කරන ජලං ජලං ජලං ජලං ජලං ජලං කියලා ඒ ඒකාග්‍රණය කරගන්න ගන්න දේවල් තව සුදු පාට රිදි කෑල්ලක නිල් පාට සායන් ටිකක් ගාගෙන රවුමක් හදාගෙන නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් නීලන් කියලා ඒකාග්‍ර කරගන්නවා ඊට පස්සේ නිකට ඒකාග්‍ර කරගත්තාන් පස්සේ එයාට හැමතැනම පේන්නේ ඒක තමයි. සමාධියට වෙලා. සමාධියක් ඒක. එහෙමයක් තියෙනවා. අදත් තියෙනවා. ඒක හිතේ හැමතැනම ඇඳිලා තියෙනවා. ඒක ඒ අර උග්ඝා නිමිත්ත කියලා කියන්නේ. ඒක නිමිත්ත උදුර ගන්නවා ඒකේ. උද්ඝා නිමිත්ත කියලා කියන්නේ අර නීල කියන නීලං කියන ඒ ස්වરૂපයේ උදුරගෙන ඊට පස්සේ හැමතැනම නිල් පේන්නේ ආට. සමාධිගත වෙලා. දැන් ඔය <laughs> හොඳට හදේලිය තියෙන වෙලාවක වැලි පොලවක් නම් වඩා හොඳයි. වැලි පොලවක් නම්. Tamange ඡායාව දිහා බලාගෙන ඉන්න, සෙවණැල්ල දිහා බලාගෙන ඉන්න. ඒ සෙවණැල්ල වටේටම සුදු පාට රේඛාවක් දුවනවා මෙහෙම. දැන් මෙහෙම කරගෙන හිටියොත් මේක වටේටම සුදු පාට රේඛාවක් දුවනවා. ඔන්න බලාගෙන ඉන්නකො. ඊට පස්සේ එතනින් අයින් වෙන්න. අයින් වෙලා බලන්න පොළව. මේ පොළවේ තියෙන අපූර්වට මෙහෙම කරගන්න. මේ වැලි කොටේ තියෙනවා. බලන්න කොහෙන්න. ඊට පස්සේ මේ බලන්න හැමතැනම හැමතැනම ඕක තමයි වෙන්නේ. ටික වෙලාවක් යනකම් හැමතැනම මෙහෙම නම් Taman හිතේ හැමතැනම පේනවා ඒ විදිහට. මම කරලා තියෙනවා මම කරලා බලන්න. හඳේ හඳේ මේක වැලි පොළවකට ගිහින් ඉවරලා මෙහෙම කරන් හිටියක් කමන්නේ නැහැ. එතකොට වටේරම නිල් පාට ඉරක් දුවන්නේ සුදු පාට සුදු පාට. ඉරක් දුවනවා මේ රස්මාලාවක් වගේ. ඊට පස්සේ අයින් වෙන්න ඕතනින්. අයින් වෙලා බලන්න බිම. ආ බිම තියෙනවා ඒක අපුරුවට දපල වගේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න හැමතැනම ඕක තියෙනවා. ටික වෙලාවක් යනකම් ඈ. ඒවා තමයි උද්ඝාන නිමිති කියලා කියන්නේ. අරකම නිමිත්තක් වශයෙන් අරගෙන බොහෝ වේලාවක් ඉන්නකොට ඒකම රැඳී ඉන්න පුළුවන්. එතන සමාධිය. දෙන්නේ එතකොට බුදු පියාණන් වහන්සේ මේ සමාධි මේ ක්‍රම ප්‍රතික්ෂේප කළේ නැහැ. මේ ඔය ආනාපාන මේ සමාධියත් ඒ කාලේ තිබුණා ඉන්දියාවේ. ආනාපාන සති භාවනාව. ඒ සිද්ධාර්ථ උතුමන් වහන්සේ ආනාපානයට හිත යොමු කරගන්නේ ආකාශයේ පරක් බැඳගෙන හිටියේ නේද? හිත යොමු කරගන්නේ. ඉතින් බුදුහාමුදුරුව මේ ක්‍රමවල මේ සමත භාවනාවල තියෙන මේ අරමුණු එහෙම නැත්නම් ක්‍රමවල උන්වහන්සේ ඊටාම හොඳම ක්‍රම වශයෙන් අපට දේශනා කළේ ආන අපාන සති භාවනාව. ආනාපානසති භාවනාව. ඒ මොකද දන්නවද? ඕනෙම වනාන්තරයේ වෙදලා කරන්න පුළුවන් නේද? පණ තියෙනකම් මේක ඉහිලා පහලා ඇදෙනවනේ. ඕනම තැනකදීම පුළුවන් කරන්න. ආය නිල් පාට සායම් හොයන්න සුදු රෙදි කෑලි හොයන්න යන්න ඕනේ නැහැ. මැටි දා ගන්න ඕනේ නැහැ. ඉතින් බුදුහාමුදුරුව තමන්ගේ දරුව මැටි ගන්නවා මැටි ගා ගන්නවා දකින්න කැමති වුණේ නැහැ. අනේ දරුවනේ මේ මැටි ගා ගන්න එපා මොනවටද මැටි ගා ගන්න මේ වරෙල්ල මේ වරෙල්ල මේ තියෙන්නේ. <laughs> ඈ හුස්මට හිත යොමු කරගන්න හිත යොමු කරගෙන ඒකටම අවධානයෙන් යුක්තව ਵਿਚාරයට ලක් කරන්නයි කියනවා. තේරුණා නේද? ආ මේක නිසා මේ ආනාපාන සති භාවනාව තමයි බුදුහාමුදුරුවෝ අනුමත කළේ. අනික්ව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒකක් කියන්න එපා. මේක තමයි අනුමත කළේ. මොකද හරි පහසුයි. පහසුම ක්‍රමේ තියෙන ඔන්න ඔතන තමයි. පණ යන කම්ම ඔක තියෙනවනේ. ඕනේ කැලෑවකට යන්න පුළුවන්. තේරුණේ? ආන අප ආන සති භාවනා ආන කියන්නේ ආස්වාසය අප ආන කියන්නේ ප්‍රස්වාසය ඇතුළු වීම පිටවීම ආනයන අපනයන දෙපාර්තමේන්තුව මෙතනනේ තියෙන්නේ ආනයන අපනයන දෙපාර්තමේන්තුව ඇතුළු කරනවා පිට කරනවා තේරුණානේ ආන අප අපනයන නෙමෙයි අප ආන අපනයන කියනවා දෙපාර්තමේන්තුව වදක් කියලා ආන ඇතුළ වීම අප අප ආන අප නයන නෙමෙයි ආන අප ආන ආනාපාන ඇතුළ වීම සහ පිටවීම හුලං හුස්ම ගැන හුලන්නේ වාතය මේක ස්වභාව සිද්ධියක් ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඔන්න ඔතන තමයි සෞත්තු කරගන්නේ ඔතනේ උඟ දෙනෙක් හිතනවා මේක අපි කරන දෙයක් කියලා ඉතින් පොතේ තියෙන්නෙත් එහෙමනේ ආස්වාද කරන්ඩලු ප්‍රස්වාද කරන්ඩලු දිගට කරනකොට දිගයි කියලා හිතෙන් හිතන්නලු. කෙටියට කරනකොට කෙටි කියලා හිතන්නලු. කරණ්ඩයි හිතණ්ඩයි දෙකක් පුළුවන් එකක් කරන්න දිගට ආස්වාද කරන්නලු. දිගට ආස්වාද කරනවා කියලා හිතන්නලු. හොඳයි වැඩ දෙකක් පුළුවන් එක මිනිහෙකුට කරන්න බැහැ. ඒක නිසා තමයි අද ප්‍රතිඵල නැත්තේ. ඕනේ පොතක් පෙරලා බලන්නකො දිගට ආස්වාද කරනවා දිගයි කියලා හිතනවා. කරනවා හිතනවා. කරනවා හිතනවා. හිතනවා කරනවා කරනවා ඒක කමන්නේ. කරනවා හිතනවා. වැඩ ටිකක් එකපාර කරන්න බෑනේ. හොඳට තේරුම් ගන්න ඕන තරම් මෙතන. ආස්වාසේ ප්‍රස්වාසේ කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි මේක ස්වභාව ධර්මයන් ස්වභාව සිද්ධියක්. මේ කයෙහි තියෙන ස්වභාව සිද්ධියක් මේක. අපි කරන දෙයක් නෙමෙයි. ඒ වගේ ස්වභාව සිද්ධි තව තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණය නේද? මේ ඒ වගේ දේවල් තියෙනවා තව කල්පනා කරලා බලන්න. මේ දහදිය පිට වෙනවා. මේවා අපි කරන දේවල් නෙමෙයි. ඈ හුස්ම ඉහළ පහළ යනවා. මේක ස්වභාව සිද්ධියක්. දැන් අපි මොකද්ද කරන්නේ? මේ ස්වභාව සිද්ධිය අරමුණක් වශයෙන් ගන්නවා. අරමුණක් වශයෙන් ගන්නවා. ඒ සඳහා එක සැරයක් ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා. අරමුණක් වශයෙන් ගැනීම සඳහා අන්න ඒක තමයි විතක්ක කියලා කියන්නේ. විතක්ක අරමුණක් ගන්නවා. එතන ඉඳන් මේ ගත්ත අරමුණට සතිය පිහිටවගෙන විචාරයට දානවා. විචාරයට දාගෙන අවධාරණයෙන් යුක්තව ඒක විචාරය කරමින් ඉන්නවා. විවේචනය කරමින් ඉන්නවා. දිගට හුස්ම ඇදෙනවා නම් දිගයි දිගයි දිගයි කියලා හිතනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? හිතන එක කරන්නේ දිගට හුස්ම ඇදෙන එක ස්වභාව ධර්මයක්. මේක පිටක් වෙනවට කෙටියට ඇදෙනවා. කෙටියට. එතෙන්දි කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි. ඇයි හාමුදුරනේ කෙටි කෙටි කියන්න බැයිද? බෑ. කෙටි ටි කියන්නේ දිගයි කියන එකයි. ඈ කෙටි කෙටි කෙටි කෙටි දිගට හුස්ම හදනකොට දිගයි දිගයි දිගයි දිගයි වැරදි නේද? වැරදි. දිගයි දිගයි දිගයි මෙතන රිද්මයක් දෙන්නේ. ඔය සින්දු එහෙමත් තියෙන රිද්මේ රිද්මානුකූලව කියනවා කියලා කියන්නේ රිද්මයකට කියනකොට ලස්සනයි නේද? අර සමහර කෙනෙක් අනේ කිසිම රිද්මයක් නැහැ කියලා කියන්නේ. ආන් ඒ වගේ රිද්මයක් දෙන්නේ. ඩිංගායි ඩිංගායි. ඒතර දිග ස්වභාවයේ දිගේම අපේ සිතත් යන්න ඕනේ. ඔය. වම්බන්ද මම දැන් හුස්මට හිත යොමු කරගෙන හුස්මටම හිත ඒකාග්‍ර කරගෙන හුස්මත් එක්කම යවන්න නෑ. මට ඕනේ හැටියට යවන්න බෑ ඉතින්. අන්න විතක්කය. මම එක සැරයක් හුස්ම ගත්තා. <clears throat> විචාරය සමාධියක් කියලා ඉවරයි. ඔන්න ක්‍රමේ. ඔන්න ක්‍රමේ. හරිම පහසුයි වෙන්නතුනේ මේක. අවබෝධ කරගත්ත පුද්ගලයාට හරිම පහසුයි. මීට වඩා පහසුවෙන් යන්න පුළුවන් සමාධියක් නැහැ. මේවා වරද්දලා තියෙන නිසා මේ මේ උගල අමාරු වෙලා තියෙන මේක. හුස්මට හිත යොමු කරගෙන ඔහේ ඉන්නේයි තියෙන්නේ. දිගනම් දිගනම් ඈ දිගයි ඩිංගයි කියලා හිතන රිද්මානුකූලව හිතන රිද්මයක් දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේකේ රිද්මයට අහු නැන් පස්සේ ඔහේ ඉතින් හිත ඔහේ හුස්මට මෙහෙර වෙලා ඔහේ පාවෙන්න පටන් ගන්නවා. හුස්මත් එක්කම ඉහළ පහළ යනවා. අනුන්ගේ කාර්යයකට නැග්ගා වගේ තමයි ඉතින්. අනුන්ගේ කාර්යයකට නැග්ගම අපිට ඕනේ ඇටියට යන්න පුළුවන් නේද? කාර්යයක ඇටියට යනවා. ඉතින් මේ හුස්ම යන ගැටියට මේ හිතත් ඔය යන එකයි තියෙන්නේ. හරිම ලේසි. ඇත්තමයි. මේවා දන්නේ නැති කාලේ අපිත් ඔය හොලා විකාර. දන්නේ නැති කාලේ. ඉතින් ඕම් හුස්ම ලේසියම් කරගන්න කියන ඕම් ඉඳගෙන ඉන්න මොන විශේෂයෙන්ම මල දෙවිනාඩියක්වත් ඉන්න බෑ. ඈ මම පින්දු වෙනන්නේ නැහැ හැබැයි කවදාවත් මම ඒක නම් ප්‍රතික්ෂේප කළාම නෑ ධම්මා. සමාවෙතින් පොම්බනවනේ පොම්බනවා කුලනවා කුලනවා පොම්බනවා පොම්බනවා තමයි ඉතින් සමහරට ඉතින් නොයේ ක්‍රම දාලා තියෙනවා එක්කයි දෙකයි තුනයි හතරයි ඊළඟටයි නවයයි 10ට නම් යන්න බෑ 8යි 7යි 6යි 5යි කියන ඔකේ ඉතින් ඉන්නවා මේ හැම එකකටම යෙදුනේ යොමුනේ මොකද දන්නවද? මෙන්න මේ ආනාපාන සති භාවනාව පිළිබඳව පැහැදිලි අර්ථ විවරණයක් මිනිසුන්ට දීලා නැහැ. ඉතින් මේ පැහැදිලි අර්ථ විවරණයක් ක්‍රමයක් දුන්නේ නැත්නම් මිනිසුන්ට බෑ නෑ කරන්න. ඉතින් බෙල කට්ටිය ගණන් කරනවා. 1 2 3 4 5 කියලා. එයාට 5 4 3 2 1 1 2 3 4 5 5 4 3 2 1 කියලා කොහොම කරනවා. බෙල කට්ටිය බුම්බනවා. බෙල කට්ටිය අකුලනවා. ක්‍රමේ දන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන තේකනේ. දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති කියන එකට දීලා තියෙන දීර්ඝ වාස්වාස කරන්නේය, කරන බව දැනගන්නේය. කරන්නේ දැනගන්නේ දෙකක්. හ්ම්. තේරුණානේ හොඳට තේරුම් ගන්න ඕන තැනක් මෙතන. ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයක් මේක. ස්වභාව සිද්ධියක්. ආස්වාසේ ප්‍රස්වාසේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා වනාන්තරයකට යනවා. මොකද වනාන්තරයේ තියෙන තියෙන එකේ හරි හොඳයි ඔක්සිජන් ඒවා තියෙනවානේ. ඉතින් අපිට පහසුවෙන් අපේ ශරීර සෞඛ්‍යය පවා ආරක්ෂා වෙනවා. ඔක්සිජන් තියෙන නිසා. අද ඉතින් ඔක්සිජන් නැහැනේ අපිට නෑ. තියෙන ගහත් කපලා දාලා. ඈ ඉතින් වනාන්තරයේ හරි හොඳයි නිස්සද්දතාවයක් තියෙනවා දුර්ගන්ධයක් නැහැ හොඳම තැනක් ඒක අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ටිකක් ලැබෙනවා ආඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා එහෙම නැත්නම් එන්න කිව්වා ගහක් යටට ගහක් යටට එන්නේ කිව්වා එතනත් ඔය කියන දේවල් තියෙනවා අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ටික ගහෙන් පිට කරනවා නේද අපේ පිට කරන අංගාරිකාමල ටික ගහට උරා ගන්නවා හරි සම්බන්ධයක් තියෙනවනේ පුදුම සම්බන්ධයක් තියෙන ගස්පලන් එක්කලා ඉතින් ඒව ගන්න කිව්වා කපලා දානවා ඊට පස්සේ ගන්න නැහැ <laughs> ඉතින් ධාරිය දානවා කියලා කෑ ගහනවා අරඤ්ඤ රුක්ක මූලගතෝවා ගහක් ළඟට එන්නේ කිව්වා. ශුන්‍යාකාරගතෝවා. මේ ශුන්‍යාකාරය පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දැන් ගස් යට වනාන්තරයේ ඒ සුගන්ධ දුගන්ධ කියන වාතයේ අපිරිසිදු ළමයා පින්නතුනේ. ওই වනාන්තරවල වාතයේ තියෙන සුවඳ දුගඳ දෙකම නැහැ. පිරිසිදු වාතයේ තියෙන්නේ. ශූන්‍යාකාරය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ තෝරනෝකයි. සද්දබද්ද නැති කියන එකට වඩා ශූන්‍ය වෙන්න ඕනේ මොකෙන් දන්නවද? දුර්ගන්ධයෙන් හා සුගන්ධයෙන් ශූන්‍ය වෙන්න ඕනේ. යම් කිසි වාතයක් තුල දුර්ගන්ධය තියෙනවා නම් ඒ වාතය අපිරිසිදුයි නේද? සුවඳ කවලා තියෙනවා නම් ඒකත් අපිරිසිදුයි. ඉතින් ඕවා දන්නේ නැතුව අර හඳුන් කුරුක පත්තු කරගන්නවා භාවනා කරනට යන. උර උරා ඉන්න. <laughs> කාමච්ඡන්දේ. ඈ ශූන්‍යාගාරය කියන්නේ සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර වාතයේ තියෙන තැන. සද්දබද්දත් අඩු නම් වඩා හොඳයි. සද්දබද්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔය වනාන්තරවලත් අලි කොටි කෑ ගන්නනේ වලස්සු නරි නේද? ඔය අපූර්වට ඥානගත වෙන්නේ. මේ කෝල් හඬට හොඳට ඥානවලට යනවා කියනෝනේ සමාධියට කෝලේ හඬට. ඒ මොන කොහොමද මන් දන්නේ එහෙම වෙනවා. ඒතර මෙතන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සද්දබද්ද අඩු වීම නෙමෙයි. සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් ශූන්‍ය වෙන්න ඕනේ. එතන තමයි පිරිසිදු වාතය තියෙන්නේ. ආමේ පිරිසිදු වාතය කියන තැනකට ගිහිල්ලා දැන් එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද යට යන්න එපා නේද? සුගන්ධයක් නැහැ, දුර්ගන්ධයක් නැහැ. ඇලීම ගැටීම යට යන්න ඕනේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්දේ නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? කය ඍතු කරගන්න ඕනේ. උජුං කායං පනිදාය. මෙතන කය කියලා ගණන් ගන්නේ උඩුකය කියන එක. ඔය කකුල නම් කොහෙ තිබුණත් කමන්නේ නැහැ. බඩලා තිබුණත් කමන්නේ මේ කොඳු වැට පෙරේ කසේරුකාව මෙහෙම. මොකද කසේරුකාව හරහා තමයි සුසුම්නාව ගමන් කරන්නේ මොලේට. ඒකට මොලේ ශක්තිමත් වෙන්න හොඳට සුසුම්නාවට ඉහළට බාධාවක් නැතිව යන්න තියෙන්න ඕනේ. ආන් ඒක උතුම් කායම් පනිදාය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට හොඳට කය ඍජු කරගත්තාන් පස්සේ නිින්ද යන්නේ නැහැ. හරි සනීපයක් දැනෙනවා. ඔන්න බලන්න පොඩ්ඩක්. මුදි කරගෙන අපිට ඉතින් පුරුදු මොහේ නමාගෙන ඉන්න ඈ උජුං කායං පනිදාය කොන්දගෙන තියාගන්නයි කිව්වා එතකොට මොකද වෙන්නේ තීන මිද්දය යට යනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ඔන්න නීවරණ තුනක් යට කරලා ගන්නවා ඊළඟට උද්දච්ච කුක්කුච්ච මේවත් නීවරණ. කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය. චරිතය කියන්නේ සීලය. සීලය පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒත් යන්න බෑ සමාධියට. මොකද උද්දච්ච උද්දච්ච කියලා කියන්නේ විසිරුණු ස්වභාවයට යනවා කියන එකයි. අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ විසිරලා යනවා. ආ මේක නිසා තමයි සීලයක පිටන්න කිව්වේ. ආන් දැන් මොකද වෙලා තියෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාදයට වුණා. තීන මිද්දේ යට වුණා. උද්දච්ච කුච්චය යට වුණා. සීලයක පිළිපීමේ. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ ගුරුවරයා පිළිබඳව සැකයක් තියෙනවා නම් කවදාවත් යන්න බෑ මේකට. ගුරුවරයා පිළිබඳව ශිෂ්‍යයාට තියෙන්න ඕනේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ගෞරවයක් තියෙන්න ඕනේ. මේ ගුරුවරයා මේවා කියන්නේ නිකන් නෙමෙයි. කරලා ඇදින්නමයි කියන්නේ. ඒක පිළිගන්න ඕනේ. ඉතින් සමහරු කියනවා ධාන වලට ගියාන් පස්සේ හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ කියලාත් ওই පොත්වල එහෙමන් ලියලා තියෙනවා. මාධ්‍යවලුනුත් කියනවා. ඒ කට්ටියගෙන් අහන්නකෝ තමුන්නාන්සලා ධාන වලට ගිහින් තියනවද? කොහොම කියන්න? අනේ අපි නම් ගිහින් නැහැ. එහෙනම් කියන්නේ කියන්නේ අර එක එකනා කියන අඳ අපිත් තියෙනවා. පොතෙත් තියෙනවා. පොතෙත් තියෙනවා අපිත් තියෙනවා. ධ්‍යාන වලට ගිහින් තියෙනවද? නෑ නෑ ධ්‍යාන වලට යන්න ගිහින්නේ අපි. යන්නත් බෑ නේද? ධ්‍යාන වලට යන්නත් බෑ. ඔය ධ්‍යාන වලට යන්න බෑ මාර්ගඵල ලබන්න බෑ කියන කට්ටිය තමයි ඔය කියන්නේ. මොනවද කියන්නේ? ධ්‍යාන වලට ගියාම හෙන ගැහුවත් ඇහෙන්නේ නැල්ලෝ. විකාර. එහෙනම් මේකට කොන්ක්‍රීට් එකක් කොටා ගත්තොත් කන ඇතුළට යන්නම් පුළුවන්. <laughs> ඉතින් ධාන වලට යන්න බැයිලු බෑ කියලා ප්‍රසිද්ධියම කියනවා. කියලා ධාන පිළිබඳව කතා කරනවා. බලන්නකො මොනතරම් විහිළුවක්ද කියලා නේද? ඈ ඉතින් වෙන්නේ මොකද්ද මේ අතරන ජනතාව අමාරුයි. ඕකයි වෙන්නේ. පින්නතුනි මම මේවා කතා කරන්නේ පොතෙන් බලලා නෙමෙයි. ඒවට ගින් තියනවා. ලෝකාග්‍රේකම ගින් තියනවා. තේරුණා නේද? නේව සංඥා නා සංඥායටම ගිහින් තියෙනවා. ඉතින් මං නිතර නිතර යන්නෙත් නෑ මට වැඩක් නෑ ඒවත් ලෞකිකයි වෙන්නත් මොනවාද කියන්න. ඊට වඩා හොඳ මේ විනියකට බණ ටිකක් කියන එක. ඈ ඕකට වෙලා හැපියාගෙන ඔය මේ ඉන්න එක නෙමෙයි මට ඕනේ කරන්නේ. ඈ දැන් ඔය උඩින් යටින් යන්න උනත් ඕන බැරි කමක් නෑ. චතුර්ථ ධානයට ගිහිල්ලා පැය 10ක් විතර ඉඳලා වායව කසින සමාපත්තියට සමාදුනා නම් යන එකයි තියෙන්නේ රොංගාරා. චතුර්ථ ධානයට ගිහිල්ලා පැය හතරක් විතර ඉන්නකොට මෙහෙ මේක උස්සනවා. උස්සන්න හදනවා. බර වැඩි නම් දැහැමම දානවා. ඔව්. ඔතෙන්දි වායෝ කසින සමාපත්තියට සමය දුනා නම් එහෙම මම ඒවා කරලත් නෑ මට අවශ්‍යත් නෑ. යන්නේ ඒකයි දෙන්නේ ඒක. මට ඔය චතුර්ථ ධානයේ පැය 10ක් ඉන්න වෙලාව මේ අතරේ මිනිහෙකුට බණ ටිකක් කියලා. ඒ මිනිහා ප්‍රත්‍යඥ භූමියෙන් අතමුදවාගෙන ශ්‍රද්ධාව ඇති කරලා දීලා නිවන් දකින්න වරම් ලබා දෙන්න පුළුවන් නම් ඒක නේද කරන්න ඕනේ. ගම් බොරුවට ඕවා නිකන් රස්ති ආදු වෙන එක. හ්ම් ඉතින් මගෙන් අහනවා සෝවාන් නම් උඩින් යන්න පුළුවන් වෙන්නේ පාය කියලා. සෝවාන් නෙමෙයි දේව තත්ත්වයට උඩින් ගියේ නේද? දේව තත්ත්වයට සෝතාපන්නද? නෑ නේද? බුදුහාඳුරන් ඔච්චර විරුද්ධවාදිකම් කරපු දේවදත්තය උඩින් නැරියේ. උඩින් ගියා යටින් ගියා අර අසරණ අජහත් රජුව තන්දිමට අමාරුවේ දැම්මා. දැන් දෙන්නම යටට වෙලා ඉන්නවා. මහා ලොකුවට. ඕවා තමයි අපේ මිනිස්සු ලොකුවට බලන්නේ. ඈ නිකමන හිතලා බලන්න බානේ මේ හාමුදුරුවෝ මොනවද මේ අපිට කරන්නේ? ඈ මේ ලෝකේ යථාර්ථය කියා දීලා. අපි යන මාර්ගය පැහැදිලි කරලා දීලා, ශ්‍රද්ධාව ඇති කරලා දීලා. සද්දුගතියෙන් අත මිදෙන්න. ඈ ඒක නේද ඕන කරන්නේ. ආ මෙතන අපි අගේ කොට සම්කන්න ඕනේ දෙන්න තුනේ. තේරුණා නේද? ඉතින් මේ ඔය ධාන වලට සමාධිය නම් අවශ්‍යයි හැබැයි. සමාධිය අවශ්‍යයි. ඔය හතරවෙනි ධානය තුල තමයි උපේක්ෂාව තියෙන්නේ. ඒක නිසා උපේක්ෂාවටත් අත්පත් වෙන්න ඕනේ. සමාධියම ප්‍රතික්ෂේප කරන්නේ ඊට ඉහළ ගිහින්න ඉතින් ඔය කරණම් ගන්න ඕනේ නෑ. ඉතින් වැඩක් නෑ. ආකාසානංචායතනේ විඥානංචායතනේ හරිය ලේසි ඒවට යන්න. හරිය ලේසි. හ්ම් ඉතින් මට බයිනවා ඔහොම ලේසියි කියනකොට. ඇයි ඒ කට්ටිය ලොකුවට නේගාගෙන ඉන්නේ? ඉතින් මම ලේසියි කියනකොට බයිනවා. එහෙම කියන්න එපා. ඉතල මිනිස්සුන් දෙපා වෙනවට මේවා ලේසි නම් අපිට එපා කියනවලු. ඉතින් මේ සමාධිය ගැන මම මේ කතා කරන්නේ කතා කළ යුතු තැනක් මෙතන සමාධිය කියන එක. මෙතන දැන් ඇලීමෙන් ගැටීමෙන් තොර මේ සුගන්ධයෙන් දුර්ගන්ධයෙන් තොර පිරිසිදු වාතයකට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යට යනවා. ගුරුවරයාගේ සැකයක් නැත්නම් විචිකිච්ඡාවක් නැහැ. පංච නීවරණ යටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අකුසල මර්ධනය වෙනවා. අකුසල මර්ධනය. මායාවේ බල පහක් තියෙනවා අතන. මාර බල ඒකට මාර්යා එක සටන් කරන්න නම් ඉස්සෙල්ලා මාර්යාගේ බල විඳින්න ඕනේ. ඕනෙම සතුරෙක් එක්කලා සටන් කරන්න බල විඳින්න එපා නේද? ආන් මේ සතුරු බල මාර බල විඳින තැන තමයි සමාධිය කියලා කියන්නේ. සමහරු කියනවා සමාධිය එපා කියලා. අපි කෙලින්ම යනවා කියන විදර්ශනයට. ඊයි අපූර්වට. එහෙමනම් කොහෙද? මම මේ සමාධිය ගැන අනිත් දවසේ කතා කරනවා. මට මෙතන හොඳට සුද්ධ කරලා දෙන්න ඕනේ. මේ මේ භාවනා පන්තිය තියෙනවා නේද? මට නම් කලබලයක් නෑ. මම හිමීන් සැරේ ඉස්සරහට යනවා. මේක සී අසීමිතයි මේ භාවනා පන්තියේ කොච්චර දවසක් තියෙනවද කිව්වොත් මං කියන මන් දන්නේ නෑ. මට එහෙම සීමාවක් නෑ. මම ඔය මිනිස්සුන් හොඳට ධහම කියාට ගිහිලා ඉදිරියට හිමීන් සැරේ කරා යනවා. දැන් ওই අනිත් තැන් වල දවස් 8යි 10යි මං ඉතින් දවස් 8ෙන් ඉවර කරන්න ඕනේ. ඉතින් මං දිලි පිටි ගාලා දීගෙන දීගෙන යනවා. ඒ වෙනස දෙනවනේ හාමුදුරුවෝ මෙතන කියන ඒවා තේරෙන්නේ නැහැ වන්නි මාර කියන ඒවා නම් හොඳට තේරෙනවා කියලා. මම දන්නවා ඒක. ඈ ඒ හේනම් මෙහෙ යන කට්ටියක් තියෙනවා. ගා කැරිනම් මෙතෙන් දෙන කට්ටිය ඉන්නවා. ඉතින් මම මේ සමාධිය ගැන කතා කළේ සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර කරගත්තාන් පස්සේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යට යනවා. විස්කම්බන ප්‍රහාණය කියන්නේ ඒකයි. ඊළඟට කුසල් දහම් මතු වෙනවා. මොනවද කුසල් දහම්? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මේවා තමයි කුසල් දහම්. විතක්කයක් කියලා විතක්කය කියන්නේ අරමුණක් ගන්නවා. හැබැයි මේ අරමුණක් උපේක්ෂක අරමුණක් වෙන්න ඕනේ. උපේක්ෂක අරමුණක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතන අකුසල් ධාම් නැති වෙන්නේ. ඇලීමෙන් ගැටීමෙන් අරමුණක් ගත්තොත් අකුසල් ධාම්. උපේක්ෂක අරමුණක් ගත්තාම එතන කුසල් ධාම් තියෙන්නේ. විතක්ක. විචාර. ඒක විචාරයට ලක් කරනවා. විමසන්න පටන් ගන්නවා. මෙන්න මෙතෙන්දි පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕනේ කිසිම පොතක ඔක දකින්න හම්බ වෙන්නේ නැහැ. පොත්වල තියෙන්නේ මේක විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා නෙමෙයි. දෙවෙනි තැනට එන්න ඕනේ විතක්කය පළවෙනි එක ඊළඟට එන්න ඕනේ ඒකාග්‍රතාවය ඒකාග්‍රතාවයක් නැත්නම් ਵਿਚාරය කරන්න පුළුවන්ද බෑ නේද අපි යම්කිසි නව කතාවක් හරි එහෙම නැත්නම් කෙටි කතාවක් හරි ਵਿਚාරයට ලක් කරන්න නම් ඒකෙම හිත පිටව ගන්න එපා නේද එතකොට විතක්කය ළඟට එන්න ඕනේ ඒකාග්‍රතාවය හ්ම් ඒකාග්‍රතාවයේ ඇති වුණාන් පස්සේ තමයි ਵਿਚාරයට දාගන්න පුළුවන්. විතක්ක ඒකාග්‍රතා ਵਿਚාර. එතකොට මේ ਵਿਚාරය තුළ ඉන්නකොට හිතට කොහේවත් දුවන්න බෑ. මේක ඇලීමක් ගැටීමක් ඇත්තෙත් නෑ. උපේක්ෂාව තුළ සිත දැම්පත් වෙනවා. අන්න එතන තමයි පීති සුඛ කියන එක තියෙන්නේ. උපේක්ෂාවටපත් වෙනකොට ප්‍රීතියටපත් වෙනවා. සැපයටපත් වෙනවා. දැන් මෙතෙන්දි ඉස්සල්ලාම අපි ගන්න මේ කාම කාම අරමුණක් කරන එක. කාමච්ඡන්ද ව්‍යාපාද. දැන් කාම ලෝකාගත සත්වයාට කාම අරමුණ නැතිනේ නේද? ඒතර කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන එක යට යනකොට ප්‍රීතියක්, සැපයක්, සැනසීමක් ඇති වෙනවා නේද? පැහැදිලි නේද? එතකොට හාමුදුරුවනේ මේක ඔය පොත්වල ඒකාග්‍රතාවයේ අන්තිමට දැන් මේ මොකද කියන මගෙන් ආයේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ ඒකාග්‍රතාවය කියන එක පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන ධාන හතරටම අවශ්‍ය වෙනවා. ඒකාග්‍රතාවය. දැන් අනික්වා විතක්ක ਵਿਚාර පීති සුඛ කියන ඒවා කඩාගෙන වැටෙනවා. ඒකට යනකොට. දැන් පළවෙනි ධානයේ ওই අංග පහම තියෙන්න ඕනේ. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. දෙවෙනි ධානයට කොට වෙනකොට විතක්ක ਵਿਚාර දෙක අයින් කරන්න ඕනේ. ප්‍රීතියට මේක අග්‍ර කරගන්න ඕනේ. එතන ප්‍රීතිය කියන්නේ උපේක්ෂාවෙන් ලබා ගන්න ප්‍රීතිය. කාම ලෝකයෙන් ඉදරන් තින්නවල ලබා ගන්න ප්‍රීතියක් නෙමෙයි. ඒක දෙයකට ඒකාග්‍ර කරන්න බෑනේ. දැන් ඒකාග්‍ර කරගෙන තියන්නේ විතක්ක ਵਿਚාරයට නෑ නේද? හුස්මටනේ. ඊට පස්සේ අර කාමච්ඡන්ද ආදී නීවරණ යට වෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අතහැරලා දානවා. දෙයකට ඒකාග්‍ර කරගන්න බැරි නිසා. අන්න ඊළඟට ප්‍රීති සුඛ අන්න දෙවෙනි ධානයට යනකොට ප්‍රීතියට සුඛයට සිත ඒකාග්‍ර වෙනවා. හ්ම්. ඉතින් ඔතෙන්දි කතාවක් ඇති වෙන්න පුළුවන් ආමුදුරනේ ප්‍රීති සුඛ කියන එක දෙකක් නෑ. ඒකාග්‍ර වෙන්නේ කොහොමද? ඒක අග්‍ර කියන්නේ එහෙකට අග්‍ර වෙනවා කියන එක නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඒවත් කියලා දෙන්නම්කෝ. මේ ප්‍රීතිය කියලා කියන්නේ සුඛයෙහි ගොරෝසු බව. ප්‍රීතිය කියලා කියන්නේ සැපෙහි ඕලානික බව. එතකොට ප්‍රීතිය තුලම සැපේ තියෙනවා. අන්න ඒකයි ප්‍රීති සුඛේ එකඟතාවය වෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. කිරි බෝතලයක් ගන්නවා. කිරි බෝතලේ කිරි කියලා කියන්නේ කිරි බෝතලයේ තුල තියෙන ඕලාරික ස්වභාවය. කිරි ඇතුලේ ගිතෙල් තියනවා නේද? ආන්ගේ ගිතෙල් තමයි සියුම් බව. දැන් කිරි බෝතලයට අපි ඒකාග්‍ර කරගෙන ඉන්නවනේ. එතකොට ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් කිරිකිතෙල් කිරිකිතෙල් කිරිකිතෙල් කිරිකිතෙල් කියලා. පීති සුඛ පීති සුඛ පීති සුඛ. නමුත් අපි කිරි වලට ඒකාග්‍ර කරගෙන හිටියට මොකද කිතෙල් ඒක ඇතුලේ තියෙනව නේද? අන් ඒකයි මම කියන්නේ ඇද්දේ සැපයෙහිම තියෙන ඕලාරික භාවය තමයි ප්‍රීතිය. අපිට ඉස්සල්ලා දැනෙන්නේ ඔන්න ඕක. ප්‍රීතිය එකග්ගතා කියලා කියන්නේ. ඉතින් ප්‍රීති සුඛ එකග්ගතා කියලා කියනවා. පැහැදිලි නේද? විතක්ක අවිතක්කං අවිචාරං විවේකජං පීති සුඛං විවේකයේ තුලින් තමයි පීතිය සැපේ ලැබෙන්නේ. විවේකය කියලා කියන්නේ සමාධිය. හ්ම් සමාධිය විවේකය කියන්නේ විවේකයේ තුලින් ප්‍රීතිය තාගපේට යනවා. තුන්වෙනි ධානයට යනකොට තව ටිකක් මේ සැපය කියන එක අර ගොරෝසු බව ඉවත් වෙනවා. ප්‍රීතිය ඉවත් වෙනවා. ඊළඟට සුඛ ඒකග්ගතව නැයිකා. තතිය ඥාන. තතිය ඥානයේදී සුඛය ඉතුරු වෙන්නේ ප්‍රීතියත් අයින් වෙලා යනවා. තේරුණා නේද? ඊළඟට හතරවෙනි ධානයට යනකොට සැපයක් ඉවර වෙලා යනවා. සැපේ සියුම් වෙලා යනවා. මේ මේ කරන්නේ සියුම් කරන එකනේ. කාම කාම සුඛය ප්‍රීතියට දා ගන්නවා. ඒතකොට කාම ඡන්ද ව්‍යාපාද යට ගියාන් පස්සේ මෙතන කාම ප්‍රීතිය නෙමෙයි තියෙන්නේ ඊට වඩා උතුම් ප්‍රීතියක් උසස් ප්‍රීතියක් තියෙන්නේ. තේරුණේ? ඒක සියුම් අවස්ථාව තමයි සුඛය කියන්නේ. තුන්වෙනි ධානයේ තියෙන්නේ ඔන්න සුඛය. සුඛය සියුම් වුණ අවස්ථාව තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ ඇලීමේ ගැටීමේ නැති බව නෙමෙයි සියුම් බව. ගැටීමක් බ්‍රහ්ම ලෝකේ නැහැ. ඒක නිසා ගැටීම ගැන කතා කරන්න අපිට අවශ්‍ය නැහැ. මේ සුඛයෙහි සියුම් භාවය ගැන තමයි උතන හතරවෙනි ධානයේදී කතා කරන්නේ. ඒතර දැන් බලන්න ඒකාග්‍රතාවය කියන එක දිගටම අවශ්‍යයි නේද? ඈ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා, පීති සුඛ ඒකාග්‍රතා, සුඛ ඒකාග්‍රතා, උපේක්ඛා ඒකාග්‍රතා. ඒකක් ඒකාග්‍රතාවයේ සියලුම දැහැන් වල තියෙනවා. ඒක නිසා මේ ඒකාග්‍රතාවයේ අපි කෙරවලට දාගෙන තියෙනවා පොතේ විස්තර කරනකොට නමුත් ඔක එන්න ඕනේ අතෙන්ට. පැහැදිලි නේද? ඉතින් මේවා කතා කරන්න බෑ වෙන්නතුනේ. ඔය ඇතුළට ගිය කෙනෙකුට මිසක් පිටින් කතා කරන්න බෑ මේ. මම ඔය පුසිම පොතකෝවා නෑ. ඕනනම් බලන්න ඔක ගිහින් තියනවද කියලා. ඉතින් මම දැන් මේකට දැහන් කියන වචනයත් පාවිච්චි කරනවා. ධාන කියලත් කියනවා. ධාන. දැහන්. ධාන කියන වචනේ තේරුම මේකයි. කෙලෙසේ ඥායතීති ඥානං කියලා දලා තියෙන්නේ. කෙලෙස් දවන්නේ ධානයයි. කෙලෙස් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ප්‍රධානම කෙලෙස් දෙක තමයි තණ්හා. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඒවා දවනවා. ඒවා යට කරගෙන ඒවා දවනවා. තවනවා. ආ මේ අර්ථයෙන් තමයි ධ්‍යාන කියන්නේ. ඒ දැවෙන්න දැවෙන්න නම් උපේක්ෂක අරමුණක් ගන්න ඕනේ. උපේක්ෂක අරමුණක් ගන්න ඕනේ. එතකොට දැන් මේ ආනාපාන සති සමාධිය ගැන පොඩ්ඩක් අපි හිතමුකෝ. හුස්මට මේ ඒකාග්‍ර කරගන්නවා. ඒ හුස්ම තුළ තියෙන උපේක්ෂාව නැලීමෙන් ගැටීමෙන් තොරයි නේද? කයකෙන් තිබ්බා. හුස්මට ඒකාග්‍ර කරගත්තා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද ඉවරයි. ඊළඟට සීලයක පිළිහිටලා තියෙන නිසා උද්දච්ච කුක්කුච්චක් ඉවරයි. ගුරුවරයා ගැන සැකයක් නැහැ එහෙමනම් මේ ආනාපාන සති සමාධිය තුල ඔය සියලුම දේවල් යට යනවා. පංච නීවරණ යට යනවා. එහෙමනම් ඒකටත් ධාන කියන වචනේ පාවිච්චි කළාට කිසි වැරද්දක් නැහැ. සමාධියට ධාන කියන්නේ මොකක්ද? තේරුණා නේද? ඒක නිසා මේ පින්නතුන් හොඳට මතක තියාගන්න උඩට නැගලා ගියාට මට කමක් නැහැ. ආනාපාන සති සමාධිය දියුණු කරගන්න බොහෝ වේලාවක් ඒ තුල වැඳීන්න. ඒක එතකොට දැහනක් වෙනවා. දැහනක් කියන්නේ පංච නීවරණ දවාලනවා. කෙලෙස් දවාලනවා. ඊට පස්සේ ඕන්නංගේ තියෙන පළවෙනි ධානය කියලා ඕන්නං අදිස්ථාන කරගෙන නැගගෙන යන්න. ඕව අසුරු දේවල්. ඈ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා පටපට ගාලා නැගගෙන යන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ මේ බේස් එක, පදනම, ෆවුන්ඩේෂන් එක. ඔතන සකස් කරගන්නයි ඕනේ. ඔය ඔතෙන්දී ඔය සියලුම මේ කෙලෙස් මර්ධනය වෙනවා. දැවෙනවා. දැවෙනවා. තේරුණේ ආනාපානසති සමාධිය. ඔය ඔක තමයි බුදුහාමුදුරුවෝ උගා කලි කලේ. දැන් සිද්ධාර්ථ උතුමන් වහන්සේ ආකාශයේ පගක් බඳගෙන හිටියන්නේ නේද? මොකෙන්ද? ආනාපානසති සමාධිය. උතන තමයි දිනු කරගන්න ඕනේ. ඈ? ඉතින් මම අර ධානය වලට යන්න එපා කියන එක නෙමෙයි. යන්න මම ඒවටත් යන්න කියලා දෙන්නම්කෝ. අපි දිනු කරගන්න ඕනේ මොකද? ඔතන ශක්තිමත් නැත්නම් උඩට ගියාන් පස්සේ වැනෙන්න පුළුවන්. මේක තට්ටු වටේ ගොඩනැගිලා නේ ගහන්න හදන්නේ. ඒ නිසා බේස් එක හොඳට දාගන්න ඕනේ. දැන් අද ගන්න යාන්තම් ආනාපානිය හරි ගස්සගෙන දැන් හරි හරි දැන් ඉතින් පළවෙනි ධානයේ පළවෙනි ධානයේ කියලා පටන් ගන්නවා. දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ විනාඩි 10කට 10ක් යන ඉස්සෙල්ලා හතරවෙනි ධානයෙන් නැගලත් ඉවරයි. ඈ තේරුණා නේද? ඉතින් මම කරන්නේ මේ පිළිබඳව අවබෝධයක් ඇති කරලා දෙනවා. දැන් මේ පින්න තුන් ගෙදර ගිහිල්ලා විවේක තැනකට ගිහිල්ලා පිරිසිදු වාතයක් තියෙන තැනකට ගිහිල්ලා වඩා හොඳයි පාන්දර නම් කොන්ද කෙලින් තියාගන්න ඒකේ අවශ්‍යතාවය මම කියලා දීලා තියෙනවා එක පාරක් ආස්වාද කරන්න ප්‍රස්වාද කරන්න එතන ඉඳන් හුස්ම පිළිබඳව හොඳ අවධානයකින් ඉන්න. දිග නම් දිග දිගයි කියලා හිතන්න. කෙටි වුණොත් කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි ඈ හැබැයි දික් කරන්න යන්නත් එපා කෙටි කරන්න යන්නත් එපා පාලනය කරන්න යන්න එපා පාලනය කළොත් අමාරුයි පිනක් කට්ටිය හිතාගෙන ඉන්නවා මේක කෙටි වෙනා කෙටි වෙනා කෙටි වෙනා සංසිඳිලා යනවා කියලා හිතාගෙන ඉතින් කෙටි කරනවා ඇයි පොතේ තියෙන්නේ මේ කෙටි වෙලා කෙටි වෙලා කෙටි වෙලා සියුම් වෙලා යනවා කියලා නෑ එහෙම එකක් නෑ ඔය සියුම් මනසභාවය කියන එක පෙළක් කට්ටියට දිගට සියුම් වෙනවා පෙළක් කට්ටියට කෙටියට සියුම් වෙනවා සමහරව හිතාගෙන ඉන්නේ මේක කෙටි වෙලා සියුම් වෙනවා කියලා එහෙම නෑ ඉතින් එහෙම හිතාගෙන සමහරව හිතලා මතලා ඕනකමින් කෙටි කරන්න හදනවා ඒතකොට මේ පෙනහැල්ලට වාතය අවශ්‍ය කරන ප්‍රමාණය ලැබෙන්නේ නෑ නේද පෙනහැල්ල දුර්වල වෙනවා වෙහෙතරපත් වෙනවා. ලෙඩ වෙන්නත් පුළුවන්. වෙහෙතකර විදියට නම් මේක කරන්න යන්න එපා. එච්චරයි මම කියන්නේ. මේක මේ සුවසේ කරන වැඩක් නිසා වෙහෙතකර දෙයක් නෙමෙයි. අවධානයෙන් ඉන්න එච්චරයි. මේක වෙහෙ සිද්ධ වෙච්චා එච්චරයි. ඕක මේ භාවනා කරන අයට කරන්නේ නෙමෙයි ඕනම කෙනෙකුට ඔය ස්වභාව තුන තියෙනවා. දිග ස්වභාවය, කෙටි ස්වභාවය සහ ලියුම් මිලායන ස්වභාවය. ඒ දිහා අවධානයෙන් ඉන්න එකට අපි කරන්නේ. බලන්නකො මේ ටික කරලා එතකොට මේක දිහා අවධානයෙන් ඉන්න එක්කලා ජීක කරන්නත් එපා, කෙටි කරන්නත් එපා, සියුම් කරන්නත් එපා. මේක සියුම් මේකන යන බවක් Tamanට දැනෙයි. එතකොට සියුම් වෙන ස්වභාවයෙම හිතන්න පටන් ගන්නවා. සියුම් වෙනවා, සියුම් වෙනවා, සියුම් වෙනවා කියලා හිතනවා. ඉතින් ඒ අතර දික් වෙන්න පුළුවන්. ඒ සියුම් වෙන ස්වභාවය ගැන හිතනකොට කොච්චර දික් වුණත් දිගයි කියලා හිතන්න එපා. සියුම් වෙන ස්වභාවයටම ඒකාග්‍ර කරගත්තාන් පස්සේ දික් දිගට වැටෙනවා. ඒව ගැන හිතන්න එපා සියුම් වෙන ස්වභාවයෙන් දකින්න. ඒතර දිගට සියුම් වෙන්න පුළුවන්, කෙටියට සියුම් වෙන්න පුළුවන්. මෙහෙම සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා මේක නොදැනී යන ස්වභාවයකට වගේපත් වෙනවා. ඉතින් ආවන්තන් හීන්තරේ හීන්තරේ දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. අන්න එතෙන්දී සංසිඳිලා සංසිඳිලා සංසිතිලා. සංසිතිලා කියලා හිතන්න. එතකොට හිතලේ මේක ඔයකින් පාළුවේ තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවය හොඳට ඇති වෙනවා. තේරුණේ? පළවෙනි ෆස්ට් ටයිම් එකේදී මේක උනේ නැත්නම් ඒකත් අහගන්නකො. මේ පළවෙනි අවස්ථාවේදී මේ දේ සිද්ධ වුණේ නැත්නම් ආයෙත් පටන් ගන්න මොලේ ඉඳන්. ඈ ආයෙත් අර මුලින් ඉඳන් පටන් ගන්න ඩිංගයි ඩිංගයි ඈ මුලින් ඉඳන් ඒකම පටන් ගන්නවා. හොඳයි දෙවෙනි අවස්ථාවේත් ඒකාග්‍ර වෙලා හොඳට ආනාපානිය ආවේ නැත්තම් තවතරයක් පටන් ගන්න. ආරින්න එපා. තුන්වෙනි අවස්ථාවේත් ආවේ නැත්තම් ආයතරයක් පටන් ගන්න. කීපාරක් වුණත් කමන්නේ මෙන්න මේ අභ්‍යාසයේ යෙදෙන්න ආන් එතකොට ආනාපාන සති සමාධිය පිහිටනවා ඒ පුද්ගලයාට ආනාපානය තුල ආනාපාන සති සමාධිය තුල පැයක් ඉන්න නෙමේ දෙකක් නෙමේ ඊටත් වඩා ඉන්න පුළුවන්. අන්න එතන තමයි ශක්තිය තියෙන්නේ. එතන තමයි ශක්තිය තියෙන්නේ. මේ ධාන වලට ගිහින් දැන් ඉතින් මොකද්ද පීති සුඛේ එකග්ගතා පීති සුඛේ එකග්ගතා පීති පීති කියන එකට වඩා අතනයි වැඩගත් තියෙන්නේ. ඕනම් පුළුවන් නම් ඉන්න ආනාපාන සතිය පුළුවන් නම් පැය භාගයක් ඉඳලා පුළුවන් ද කියලා බලන්න. අමාරුයි. හැබැයි මේ කියන ක්‍රමයට සකස් කරගත්තොත් ලේසියි. එතන තමයි සකස් කරගන්න ඕනේ. ඒක සමාධියක්. ඒ සමාධිය තුළින් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යට යනවා. ඉතින් මේ සමාධිය දියුණු වෙන්න මොකද වෙන්නේ? උපේක්ෂාවට යනවා. බොහෝ වේලාවක් මෙතන ඉන්නකොට උපේක්ෂ වෙනවා. ඉතින් හතර වෙනි ධානය කියලා කිව්වක් කමන්නවා. <laughs> මේ දැහන් තමයි මේ ඔක්කොම ආනාපාන සති සමාධියක් නැහැ නම් තේරුණේ පැහැදිලි නේද දැන් ඉතින් ගෙදර ගිහින් කරගන්න එක ඇත්තේ මට කමන්නේ පාන්දර නම් වඩා හොඳයි ඈ අන්දර මෙතන බෑ මේ මෙතන මේ ගොඩ ගැහිලා ඉන්න තැන අරයාගේ උස්නේ මෙහාට එනවා ඈ ගෙදර ගිහිල්ලා පාන්දර මේ දේ කරගන්න උත්සාහ කරලා බලන්න ලබන සතියේ එන්න මම තව ටිකක් කියලා දෙන්නම් ඈ මට ඕන කරන්නේ මේ අවබෝධය ඇති කරලා දීලා මේ වාහනේ ගනින් ඵලයන් එච්චරයි. එහෙම නැතුව මේ මේ කරන්න බෑ. අවබෝධයක් ඇති කරලා දුන්නාට මම මෙහා වාහනේ කරා යයි යන්න. මාත් දමලයි යන්නේ. අවබෝධය. හැම දෙයකටම අවබෝධය වෙන පින්නතුනි. එහෙනම් මේ පින්නතුන් මේ ටික හොඳට මේ ගැන හිතලා කල්පනා කරලා ආනාපාන සමාධිය දියුණු කරගෙන අනිත් දවසේ ඉන්න ඊට පස්සේ ඉතුරු හරිය කරනවා